අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට නැත්තම් කමඨාන් සුද්ධ කිරීමටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇති අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපිට සැසිවාරය ආරම්භ කළ දෙන විදියට වැඩමුළු නායකත්වයෙන් අවසරයි ස්වාමින් වහන්සේ අද දින කමඨහන් ප්‍රශ්න 9ක් ලැබී තිබෙනවා ඉන් පළවෙනි ප්‍රශ්නය අතිපූජනීය මහානායක ස්වාමින් වහන්ස මීතිරිගලට ආදුනිකයෙක්මි 65 වී ඇති විශ්‍රාමික උපාසකයෙක්මි විශ්‍රාමයෙන් ලැබුණු විවේකයෙන් නිවසේදී ධර්මයට සතිමත්ව රූපවාහිනී නාලිකා ඇසුරු කිරීමෙන් දහම් පිපාසය ඇතිවිය පන්සිල් තදින් රකිමි සසර බය තදින් දැනේ ආනාපාන සතිය ආශ්වාසය ඇතිවන හැටිද ප්‍රශ්වාසය ඇතිවන හැටිද මෙනෙහි කළෙමි. ආශ්වාසය වරක වමින් ඇතුළු වී දකුණින් ප්‍රශ්වාසය ඇතිවන බව අද්දුටු වෙමි. ප්‍රශ්වාසය වරක උණුසුම් බව අද්දුටු වෙමි. මෙසේ විනාඩි කිහිපයක් හුස්ම රැල්ල අඩු වී සියුම් බවට පත්වේ. ආනාපානය එතරම් ඵලදායි නො වූ බවට හැඟී යයි. සක්මන් භාවනාව. ඊතා ආශාවෙන් යෙදෙමි. දකුණු පාය ඔසවනවා වම් පාය ඔසවනවා ආදී ලෙස මානසිකාර කරමි. ලනු පැදුරේ পায় ස්පර්ශ වීම මනා ලෙස දැනේ. ඒ හැම විටම පංච උපාදානස්කන්ධය ඇති වී විනාශ වී යන බව හැඟේ. කල්යාණ මිත්‍රයාණන් වහන්ස සත්‍යාව බෝධිය සඳහා ඔබ සත්‍යාව බෝධිය සඳහා මඟ පෙන්වන සේක්වා. තෙරුවන් සරණයි. ඔය අර ආනපාන සංසිඳීගෙන යනකොට ආනමනසේ සමෘද්ධි වෙන්නේ නැහැ කියලා එක වාක්‍යයක් තියෙනවා රචනෙට ගැලපෙන්නේ නැති. කියවන්න බෑනේ වාක්‍යය. සක්මන පටන් ගන්න පොඩ්ඩකට ඉස්සල්ලා. ආශ්වාසය වරක වමින් ඇතුළු වී දකුණින් ප්‍රශ්වාසය ඇතිවන බව අද්දුටුවෙමි. ඒකද සර්? කිව නැහැ. ප්‍රශ්වාසය වරක උණුසුම් බව අද්දුටුවෙමි. විනාඩි කිහිපයකින් හුස්ම රැල්ල අඩු වී සියුම් බවට පත්වේ. ආනාපානය ඊතරම් ඵලදායි නො වූ බවට හැඟියයි. ඔය ඵලදායි නොවි බවට හැඟීම කියන එක නිකන් අර මේ කොහොමද කියන්නේ? දෙයයටයක් හැපෙනවා වගේ වචනයක්. ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් දෙය කියපු එක නාට ඇයි එහෙම මෙච්චර ලස්සන වැඩක් කළා දෙද්දි මේකක් අදාගත්තේ කියලා. ඇයි මේක මේ පිළිබඳව මෙහෙම ඵලදායි නොවුනා කියලා කතාවට අපිට සභාව ඉදිරියට ඇවිල්ලා සාවියට ඇවිල්ලා කට උත්තරයක් වුණා. මං අහන ප්‍රශ්නේ පැහැදිලිද? එහෙමයි. ඒකට එක වාක්‍යයකට මම මේකට උත්තර අහන්නේ. ඒ විස්තරය කළා මේ ආනාපානේ ඵලදායි නොවන බව මගේ හැඟීමයි කියලා. අන්නේ හැඟීම පොඩ්ඩක් අපිත් එක්ක පොඩ්ඩක් බෙදා හදාගමු. ඇයි එහෙම කියන්න පෙළඹුනේ? එහෙමයි ස්වාමීන් සමහර අයගේ දෙන්න කඩා වැටෙනවා. හිස පහත් වෙනවා. ඒ වගේ ඒවා කියවෙනවා. මට එවැනි කිසිම මානසිකාරයක් ලැබිලා නැහැ. නිින්ද යනකුත් වෙන්නේ නැති බව තේරෙනවා. ඒ ඉදිරියට නොගිය යෑමක් නිසයි මම සංහත් කරේ. ඒ කියන්නේ තව ඉදිරියට ගියා නම් බෙල්ල කඩා වැටෙන්න ඕනේ. නැහැ ස්වාමීනි. ඉදිරියට ගියා නම් මේ නිති මත එන්න ඕනේ කියලා. නැහැ ස්වාමීනි. අර අනිත් අයට ඒ පත්‍යවතක් දෙන්න. මට අත් දකින්න ලැබුණේ නැහැ. ඒ තමයි ඒ කියන්නේ දැන් මේ කියන විදිහෙන් ඉදිරියට යන්නේ නැත්තේ අර නිදර්ශන දෙකත් කියලා. ඒ වගේ ශරීරයේ විකෘති පහළ වෙච්ච නැති නිසායි කියන්නේ. අර පතපොතෙන් අසත් සහපුවන්සලාගෙන් අසත් වෙන පරිදි මේ එහි දියුණුවක් මට ලැබුණේ නැත කියලා හිතලා තමයි මම මේක සඳහන් කරේ. ඒක විතරයි මුළු රචනෙම තියෙන කක්ක කෑල්ල එච්චරයි. බොහොම ලස්සනට වැඩේ කියලා තියෙනවා. නමුත් අර දීලා තියෙන ඒ නිගමන නැත්තම් ඒ නිරීක්ෂණ පාඩය ගැලපෙන්නේ නැහැ. එහෙමයි. නෑ නෑ ඕනේ කිසිම මේ මේ සමාව බෙල්ල ගහලා දානවා කතා දෙකක් නෑ. තාම නඩු ඉවර නෑ. එහෙමයි. සමාවිල්ල? එහෙමයි. හරි. ඒතර දැන් මේ ප්‍රශ්නෙට වැඩමුළු නායකත්වයේ දෙන උත්තරේ මොකද? දැන් මේ මේ චෝදිතයා උදාවි දෙන උත්තරේටයි ලියලා තියෙන ලියුමයි බලලා දැන් මහා ලොක්කයක් නේ ඔය පහින් එකේ ගතිය තියන ඉන්නේ වැඩමුළු නායකත්වයේ දෙන උත්තරේ මොකද? අවසරයි ස්වාමීන් වහන්ස මම හිතන්නේ එතුමාගේ ශ්‍රද්ධාව පැත්ත ගැන පොඩ්ඩක් උත් බලන්න ඕනේ. හොඳින් මේ තමන් කරන දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව හොඳින් ශ්‍රද්ධාව තිබ්බනම් ඒ සුළු අතපසු වීමක් හෝ වැරද්දක් වගේ යාට පේන දේ යා ඒක එහෙම ප්‍රශ්න කිරීමක් කරන එකක් නෑ කියන එක තමයි. නෑ මේක අතපසු වීමක් වැරද්දක් වෙලා නෑ කියලා ප්‍රශ්න කරන්නේ. අතපසු වීමක් වැරද්දක් වුණා නම් බෙල්ල කඩා වැටෙනවා කියන්නේ නිදිමත කියයි ඒක අගේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ওই රචනයේ ওই වාක්‍ය නැතුව ලියවන 100ක් හරි. මේ වාක්‍යයෙන් සම්පූර්ණ ස්වභාවය අවධානය වෙන පැත්තකට යොමු කරනවා. ඉතින් ඒක මෙයාගේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ තැන. ඇද වෙච්ච තැන. අපි ස්වභාවය එකතු වෙලා මෙයාව ඉදිරියට තියලා කීතු කීතු යන කපනවා. එහෙමයි ස්වාමී. මොකද ඒකනේ කරන්න තියෙන වෙන මොනව කරන්නේ? එහෙමයි ස්වාමී. කරලිවල අපි මේ හැම කෙනාම මේ වගේ පොඩි තැනක හිර වෙනවා. හිර වෙලා ඉවරලාට මුළු වැඩේම වැරදිලයි කියලා කියනවා. එහෙම ඒ කියන්නේ පොදු කමඨාන් සුද්ධ කිරීමේදී වැරදි අදහස් අරගෙන තියෙනවා. එහෙම විභාගේ පේල් මොක නිසාද කොපි කරපෙන්නා. මොකද කියන්නේ? ඉස්කෝලේ ඉස්කෝලේ දුගෙන ගන්න බෙක දෙකට වේ. එහෙම ස්වාමී. ආයේ නම් කතා කරන්න. ඒ නම් කතා කරන්න දෙයක් නැහැ. මේ අනුන් කියව දේ කොපි කරලා අනික් කට්ටියට බෙල්ල කඩා වැටෙනවා අනික් කට්ටිය නිදිමත වුණා මට නිදිමත වුණේ මට බෙල්ල කඩා වැටෙනවා ඉතින් ඔය නිව්සීලන්ත වලදී ඔහොම තැනක් වෙලා මම හිටියේ නෑ මේ වගේ අම්මණ්ඩි කෙනෙක් විතර ඉඳලා තියෙනවා ඉතින් අලුතෙන් ආපේ කෙනෙක් කිව්වලු භාවනා කරනවා භාවනා කරන්න යනවා ඉස්සරමට හොඳට ගෙදිනදි භාවනා කරන ලයිට් තිබුණා දැන් එළිය නෑ පේන්නේ නෑ ඒක නිසා මගේ භාවනා පස්සට ගිහිල්ලා කියලා ඉතින් මෙයා උත්තර දෙන්න හදනකොට තව එක්කෙනෙක් කිව්වලු ඔයා ලයිට් බිල ගෙවලා නැතුව ඇති කියලා ඉතින් අර කියූපේ කරන්න ගේන්දි කියලා කේන්ති ගිහිල්ලා මට මේ මෙයා වගේ ඉන්න කෙනා ලියලා තොර පොඩි සාකච්ඡාවක් ගියා මෙන්න මෙමය කමටහන් සුද්ධ වුණේ එක්කෙනෙක් එළිය පෙනේ කියලා බලාපොරොත්තු වෙලා තිනවා එළිය පෙනුන්නේ නැහැ පශ්චාත්තාප වෙලා එයා සභාවට ඒක කිව්වා ඒ සභාවික කෙනෙක් කියලා තිනවා ඒක ප්‍රශ්නයක් නැහැ ඔය ලයිට් බිල ගෙවලා නැත්තම් ඒක එළිය නැහැ නේ කොහොමඩක්වත් ලයිට් බිල ගෙවන්න කියලා අන්න ඒ වගේ ඊට පස්සේ කියපෙක නැහැ ගෙදර මං කොහෙද යන ගමන් ගෙදිට කොට උනා දාහනේ ගන්න ඊට පස්සේ අන්ලමට කතා කළා. මෙන්න මෙයා තමයි ලයිට් බිල් කතාව කිව්වේ. අකිවම අපි හෙන්න සීරියස් කිව්වේ ස්වාමීන් වහන්සේ. විහිළුවකට නෙවෙයි. මේ අපි බලාපොරොත්තු වෙන කිසිම දෙයක් භාවනා ප්‍රතිඵල නෙවෙයි. මේ රචනය හරියම ලස්සනයි. මොන්නම අඩුපාඩුවක්වත් නැහැ. එහෙමයි. නමතර වාක්‍යයක් දාලා චික්කේ මට කියලා වුණා. මට වැරදුනා කියලා දැම්මට පස්සේ ඔක්කොම හොඳයි නිකන් ඔක්කොම නරකයි වගේ තමයි. එහෙම සමාන. ඒ කෙල්ල පෙන්නකොට අම්මා කියනවලු උඹ කොල්ලා ඉන්න වෙලාවේ පෙනීන්ට හිටපන් කතා කරන්නම් එපා කතා කරුවොත් ගෙනියන්නේ නැහැ ෂුවර් එකට. ඉතින් ඒකි මුක්කක්. ඉතින් අර කියපු වචනේ මට මතක් වෙන්න සභාව දෙකට පැලේ hina වෙන්න ඒ වචනේ මට මතක නැහැ. අරකි ඉන්න වෙලාවේ කොහොම හරි මේ හාල් එකේ පණුවෙක් ගිල දුකොඳ හාල් එකේ මම පණුවෙක් නෝ කියලා කෑ ගහනවා. තීරේ ඉවරයි. කතා නොකරේ නම් කෙල්ල හරිම ලස්සනයි. කොල්ලත් හිට බඳලා තියෙන ඔක්කොම අර කෙල්ලේ මේ වෙලාවේ ටක් ගාලා දැකලා තියෙනවා. කාල් කුල්ලේ පණුවෙක් ඉන්නවා. ටක් ගාලා නොකිය බැරි කමකට කියුණා. ඊට පස්සේ දිග ඉවරයි. කතා නොකර හිටියනම් ඒ වාක්‍යය වැඩි හරි. ඒ වගේ මේ භාවනාවේ මණ්ඩනේ මට නම් ඒක අහගෙන ඉන්නකොට තියෙන බොහොම ලස්සන භාවනාව යනවා. මේ අතරමැද එක වාක්‍යයක් දාලා තිනවා. අකමැතියි. ඒ ඒ විනිශ්චය සම්පූර්ණ වැරදි පදනමක් මත ඉඳගෙන වැරදි න්‍යායක මත ඉඳගෙන කරපු හැබැයි කරපු එකේ වැරද්දක් නැහැ. නැත්තම් අපිට මෙහෙම ඉදිරියට බයින්න හම්බෙන්නේ නැහැ. ඒක තියෙන්න ඕන. නමුත් මොනම තැනක හරි විනිශ්චයක් ගත්තොත් 100%ක් වැරදි කියලා හිතන්න. භාවනාදී කොතනක හරි කියලා තියෙනවා නිරීක්ෂණ වැඩි කරන්න නිගමන නැති කරන්න. නිගමන කෙරුවොත් වැරදි. එහෙමයි. ඉතින් මේ විදියට හුස්ම ඒ තුනී වී යෑමට කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ විශ්‍රාම වෙනවා කියන්නේ. එහෙමයි. ඒතර 55 මොකද වෙන්නේ? 60. 60. එහෙම. 60 මොකද වෙන්නේ? විශ්‍රාම. ආ. ඉතින් මේ විශ්‍රාමයට අකමැත්තක් තියෙනවා. ඉස්කෝලේ විශ්‍රාම ගියත් අකමැති අරමුණ අරමුණෙන් හිත විශ්‍රාම වෙනකොටත් අකමැති අයියෝ මට වැරදුනා කියලා ඔය වචනේ නොකියුවා නම් ඒකට ඉරි ගහලා තියාගෙන ඉන්න වෙනවා ලස්සනයි එහෙම ඔක්කොම හොඳයි මොක්කම නරකයි කියෝ වගේ එකක් වෙලා තියෙන්නේ. එහෙම නිසා. ඔය ලියුම දෙන්න අපතේ කතර ගිහිල් වෙලා රාමු කරලා තියාගෙන ඉන්න ඕනේ. ලැමිනේට් කරලා මිච්චර ලස්සන කරලා මම දීපු විනිශ්චය නිසා අපරාධ බැනුම් ඇහුවා. ඉතින් බැනුම් ඇහුවට නම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. මේ ඊට පස්සේ එහෙම වචන කතා කරන්න එපා. හරි ගියේ එක හරි ගිය බව දන්නේ එක ලොකුම ලොකු සාන්තියක්. අපිට ඇත්තටම හරි ගිහිලා තියෙන එකෙක්වත් නැහැ. ඒක කොහොමද හිතන් තියෙනවා? මට කෙල වෙලා. ඉතින් කෙල වැන්දුවේ කෙල වියන් නැල වියන් පුතේ නැල වියන් කියලා තමයි කියන්නේ. අයන් අපි වැඩි දින. දෙවැනි ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දීර්ඝ කාලයක් ඔබ වහන්සේගේ කමඨහන් සහ ධර්මානුශාසනා පිළිපදින යෝගිනියක් වෙමි. 1. පැයක කාලයක සක්මන් භාවනාවේදී මා තබන පියවර කෙරේ වම් පාදය දකුණු පාදය යනුවෙන් සහ එසවීම ඉදිරියට ගෙන යාම තැබීම සහ බිම ස්පර්ශ වීමේදී ඇතිවන තද බව යන සෑම අවස්ථාවන් කෙරෙහිම සතිමත්ව සිටියෙමි. මෙසේ සතිමත් වූ සිතින් පර්යංකයට හිඳගතිමි. මේ දීර්ඝ කාලයක් මා පුහුණු වූ පිළිවෙලයි. දෙක පර්යංකයට හිඳගන්නා මා පැයක හෝ පැය එකහමාරක කාලයක් සනිටුහන් කර ගන්නෙමි. ශරීරය නිශ්චලව තැන්පත්ව තබා ගනිමි. ඉරියව්ව ගැන පරීක්ෂාකාරී වෙමි. සිත ගැන පරීක්ෂාකාරී වෙමි. සිතුවිලි ගැන පරීක්ෂාකාරී වෙමි. මට ශරීරයේ කිසිදු වේදනාවක් නොදැනේ. ඊළඟට අරමුණ ලෙස නාසිකාග්‍රයේ හුස්ම කෙරේ සිත යොමු කරමි. මූල කර්මස්ථානය ගෙවී යත්ම ශබ්ද ඇසීමත් ශරීරය නොදැනී යාමත් සිදුවේ. සංවේදනා කිසිවක් නොදැනී යයි. මගේ ඇස්වලට ඉහලින් කිසියම් හිස් ස්ථානයක මගේ සිත පවතී. එය අහසත් මුහුදත් අතර හිස් අවකාශය මෙන් හිස්ය. ආලෝකමත්ය. මම දැඩි ලෙස ප්‍රීතියටත් සැහැල්ලුවටත් පත්වී සිටිමි. ආලෝකය තුනී වී ගොස් ඇස්හැර බලන විට පර්යංකයේ පැයේ අවසාන තත්පරය ගත කරමින් සිටින බව මට පියවි ඇසට ඔරලෝසු වේලාවෙන් පෙනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මා ප්‍රායෝගිකව මේ ආකාරයට සතිය පවත්වාගෙන ගියත් මෙය නිතරම පර්යංක භාවනාවේදී සිදු වූවත් තව දුරටත් උපදේශක් අවශ්‍යයි මට සිතේ මට තව දුරටත් උපදෙස් ලබා දෙනු මැනවි අපගේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා මේකෙත් අර මේ මෙතන මගේ හිත තියෙනවා කියලා වගේ ඔය මමයා තමයි ওই හිත කියලා අල්ලගන්න හදන්නේ. මම කියලා දැනකුත් නැහැ වෙලාවකුත් නැහැ නමුත් ඒක කොයි වෙලාවෙත් තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා කීකේ හදන්න ඒ වාගෙම තමයි හිත කියන එක අටුවාවේ සඳහන් කර තියෙනවා අඩපතක් පමණ හෘති වස්තුවේ තියෙන ලේවල තියෙනවායි කියලා. බටීරේ කියනවනේ හෘති වස්තුව නෙමෙයි මොලේ තියෙන කියලා දෙගොල්ලටම පිස්සු. එහෙම තැනක් නැහැ මේකේ. තැනක් කියන එකක් නැහැ. ඒක තිබුණොත් තමයි මම ඇන්නේ. ඒක තිබුණොත් තමයි ඉතින් නිසා හිත තියෙනවයි කියලා බලලා ඒක ඒක නැති කරන්න උත්සාහ කරන තියෙනවා. ඩිස්ප්‍රූව් කරන්න උත්සාහ කරන බෑන. එහෙම ඒක දැනකට දාපු ගමන් තකතිරකම ගල් ගැහෙනවා. තකතිරකම කැට ගැහෙනවා. ඒක වෙලාවකට දාපු ගමන් තකතිරකම කැට ගැහෙනවා. මේක අහුවෙන එකක් නෙවෙයි. බුදුරජාන්ස කියනවා දූරංගමං ඒක තරම් අසරීරං. ඒකට ශරීරයක් නැහැ. ඒ නිසා BBC e එකෙන් දුන්න රිචඩ් ස්ටක් කියන මනුස්සයාට සම්පූර්ණ මොළයේ පිළිබඳ පරිශීලනයක් කරලා හිත තියෙන තැන අල්ලන්නේ කියලා. The brain කියලා පොත ලිව්වා. මුළු පොතේම විස්තර කරනවා කිසිම තැනක එහෙම මනස කියන එකක් අල්ලන තැනක් නැහැ කියලා. පස්සේ ආර් ප්‍රේමදාස මහත්තයා මේ පොත ගෙනත් දීලා ස්වාමීන් වහන්සේ නමට කියලා අර්ලිග මන්දිරේ බණක් කියෙව්වා. මෙහෙම එකක් නැහැ. කියන්නේ හිත කියන එක නැහැ කියන්නේ නෙමෙයි හදන්නේ. ඔය හිත කියන එක තැනකට දාන්න හදන්න එපා, වෙලාවකට දාන්න හදන්න එපා. දාපු ගමන් ඒකට මම එක් හැදෙනවා. තණ්හාවක් හැදෙනවා. දෘෂ්ටියක් හැදෙනවා. එයාට ඔප්පු කරන්න හරිනවා. එන්නේ එන්නේ මේ නිෂේධනය කරන්න බෑ. නිෂේධනය කරන පැත්තෙන් බලන්න උඹද හිත කියන්නේ. එහෙම දෙයක් නැහැ. අර ඉස්සල එකනාගේ මේක මට ආනපනේ හරියන්නේ නැහැ කිව්වා වගේ මට මෙහෙම කරන්න යනකොට නාය ඇස් දෙකට උඩින් එකක් තියෙනා වගේ පේන. බොරු. තන්නේ කර බොරු. තියනවා කියලා කිව්වොත් තියනවා තමයි. ඉතින් මෙහෙම නැති දෙයක් අල්ලන තමයි මේ සක්කාය දිට්ඨිය කියලා අපි නටන්නේ. ඉතින් බුදුරජාණන් කියනවා තියෙනවා කියලා අල්ලගෙන ඒක හොඳට පොඩි කර කර බලපන්. ඔය මුතුබෙල්ලෝ හාර මිනිස්සු මුතු කඩාන ඇවිල්ලා ඒක කුණු වෙන්න ඇරලා පොඩි කර කර පොඩි කර බලන මුතු තියනවාද කියලා. ආරක වස්ස ගන්ධස්තාරි. ඒතර මුතුවටයක් හම්බෙයි කියලා අර අසුචිය මිරිකනවා. කලාතුරකින් හම්බෙනවා. හම්බුණාට ඕන දෙවින්නාන්සේගේ ගෙලේ බඳිනවා. අරක තියෙන්නේ කක්ක ගොඩක. එමුතු බෙල්ල ගාව. ඒ වගේම අපි අසුචි අරගෙන කොච්චර මිරිකුවත් මැණික් තියේද? නෑ. ඉතින් ඒක නෙමෙයි අපි තියෙන මට මගේ හිත තියෙන හෘදේ වස්තුව කියනවා මගේ හෘදේ තියෙන මොලේ කියලා කියනවා බෝරු මේක නැතුව ඉන්න බෑ ඒක නිසා අපි ධර්මය උගන්වනවා මෙහෙම භවංගය කියලා එකක් තියෙනවා හිත කියලා එකක් තියෙනවා විඥාන සිත් බාරගත්ත හැබැයි හිත කියන කේම තැනකට හෝ වෙලාවකට කොටු කරන්න බෑ එහෙම කොටු කරපු ගමන් භාවනා නතර වෙනවා. මේ කොහයක්වත් නැති එකක් අල්ලන මේ මෙතනයි කියලා කියපු ගමන් මෝඩකම තකතිරකම කැට කැට. එනිසා එහෙම බලන්න තු ඒ වෙලාවට මට එහෙම හිතුණා ඒකට දෝෂයක් නැහැ. හැබැයි අනුන්ට විකුණන්න යන්න එපා. ඒ මෝඩකම්. එහෙම එකක් ඇත්තේ නැහැ. දිගට ওই විදිහටම කරන්න. අන්තිමට අහලා තියෙනවා මට ප්‍රශ්නයක් නැමේ කරන්න යන්න පුළුවන්. ඔබ වහන්සේ දෙන උපදේශයක් තියෙනවද කියලා තමයි. ඇත්තටම නගලා තියෙන්නේ. ඒක ලොකු උපදේශයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවුස්සලා මම අරගන්නේ මෙන්න මෙහෙම මගේ හිත තියෙන්නේ මෙහෙමයි කියලා එහෙම කවුරුට කියනවනම් ඒක අනිවාර්ය නිත්‍යවාදයට යනවා. එමෙන්නට කවදාකවත් අනිත්‍ය කියන එක තේරෙන්නේ නැතුව යනවා. එයා නිත්‍ය ප්‍රතික අනිත්‍ය ප්‍රතික්ෂේප කරන කෙනෙක් වෙනවා. නිත්‍ය භාවයේ දැඩි කරගන්න කෙනෙක් වෙනවා. මුළු අටුවාවයි අභිධර්මයේ ඔන්න ඔය තකතිරුකම තනි කර කරනවා. තනි කරම මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා රවුම් ඇදලා කොටු ඇදලා උගන්වනවා. ඉමේ කිසිම එකක් බුද්ධ ජානසී දේශනා කරලා නැහැ. හරියට මෙහෙම මෙහෙමයි කියලා මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන කතා කරනකොට විද්‍යාව ආසනේ බුදු විදුහුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒව හරියටම මෙහෙම මෙමයි කියලා දාන්න හදන්නේ. බුදුආමරගේ දාසනේට විදුහුරුකමක ජැක් ගහන්න ඕන කම නැහැ. එහෙම කිසිම තැනක් නැහැ. ඒක නිසා එහෙම තේරෙනව නම් ඒ සක්කාය දිට්ඨිය තහවුරු වෙන්න හදන වැඩක්. තකතිරුකම තහවුරු කරන්න හදන වැඩක්. මෝඩකම කැට ගැහෙන තැනක්. ඒක ඉක්මවගෙන අපි ඉදිරියට යමු. තුන්වෙනි ප්‍රශ්නය අතිපූජනීය ලොකු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම් පාදය තබන විට වම ලෙසද දකුණු පාදය තබන විට දකුණු ලෙසද දැනගනිමින් සක්මන ආරම්භමි. ඉන්පසු পায়ට දැනෙන තද බව, රළු බව, බර ගතිය වටහා ගනිමි. ටික වේලාවකින් වම දකුණ හෝ পায়ට දැනෙන දැනීම් පිළිබඳ අවබෝධයකින් තොරව සක්මන සිදුවේ. සතිය ඇති බව වැටහි. සිත තැන්පත් වී ඇති අයුරුත්, කය පමණක් ක්‍රියාත්මක වන අයුරුත් අවබෝධ වේ. මෙලෙස සක්මන සිදුවන විට ඇතැම් විට සිතුවිලි පැමිණේ. මා දැන් සිතුවිල්ලක සිටින බව හඳුනාගත් සැනින් එම සිතුවිල්ල ඉවත් වේ. එවිට නැවතත් පෙර සිටි ස්ථානයටපත් වේ. එය මා අවබෝධ කරගන්නේ එවිට සිත රූපයක, ශබ්දයක, වේදනාවක, සිතුවිල්ලක වම දකුණේ හෝ පායට දැනෙන දැනීමක නොමැති බැවිනි. සතිමත් බව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන සේක්වා. මේකෙත් තියෙනවා කකුල හිත තියාගෙන ඇවිදිනකොට බස් වෙනකොට ඒ කකුලේ නෑ. නමුත් ඇවිදින බව දන්නවයි කියලා. ඒක අර කකුල පාදමක් පාදක කරගෙන විල්ලුඹ, ලේ වකේ, ඇඟිලි ආදි වශයෙන් විස්තර වශයෙන් බලලා සක්මන හරියට පස්සේ මොකක්වත්ම නෑ සක්මන් කරනවා. සක්මන කයේ තැනකට සම්බන්ධ නැහැ. අපි කියන්නේ gediya පිටින් සක්මන් කරනවා. එතකොට අර ඇහැ කන නාසය දිව කටබඩ කියන ළමා කතා නෑ සක්මන් කරනවා. අර ඉස්සෙල්ලකන මොලේ තියෙන තැන හිත තියෙන තැන මේකයි කෝගේ කයට සම්බන්ධ කරන්න එපා. සම්බන්ධ කරලා පටන් ගත්තට ඉවරනකොට ඒක හැලෙනවා. අන්නේ හැලෙන වෙලාවේ භාවනා තව දියුණු වෙනවා. දියුණු වෙන්නේ අර දැනෙන දේවල් භාව ලක්ෂණ වශයෙන් තේරුම් ගන්න. ස්වභාව ලක්ෂණ වශයෙන් තේරුම් ගති වශයෙන් ඒ කකුල කට බඩ නාසය ඒ මොකක්වත් නැහැ. තද බව පේනවා. කටි කණී තද බව නෙවෙයි. තද ස්වභාවය පේනවා. ඇඟේ කොහෙදෝ තියෙනවා මම දන්නේ නැහැ. දැන් තද ගතිය තියෙන මේ වගේ මේ අපි කට බඩ නාසයේ දාහන දතේ එකක්කොම් බඩ එකක්කොම් කියලා මේ බයිලා කතා කියන වෙනුවට ඒ ස්වභාව ගති ලකුණු කියන තුරට ගිය ගමන් අපේ භාෂාව විශ්වගත වෙනවා. ඊට පස්සේ ආර්ය භාෂාවකට යනවා. කායට සම්බන්ධ කරගත්තම කක්ක භාෂාවට වැටෙනවා ළමා භාෂාවට. නිසා කායට සම්බන්ධ වෙලා පටන් අරගන්න නමුත් ඒක ගිලිහෙන බව දැනගන්න. මේ කියලා තියෙන මුල් වාක්‍ය දෙකේ ටික වේලාවක් යනකොට සක්මන යනවා. මම දන්නේ මොකක්වත් gediy piti සක්මන් කරනවා. ඉතින් ඒක වැටි දුර්ලභතාවයක් හෝ තියුණු භාවයේ අඩුවීමක් හෝ සතිය නැතිවීමක් හෝ සමාධි නැතිවීමක් හෝ එල්ල නැතිවීමක් නෙවෙයි. දේවල් දුර්වර්ණ වෙන්න පටන් ගන්න හැටි. දේවල් විවර්ණ වෙන්න පටන් ගන්න හැටි. දේවල් විරාගයටපත් වෙන්න පටන් ගන්න හැටි. මේක දරාගෙන ඉන්න බෑ. නමුත් කමඨාන හුත්තට සුද්ධ වෙච්ච දවසේ තේනවා මේ රාග කරන දේ තමයි බලන්නකොට විරාගය වෙන්නේ දේවල් භාව ලක්ෂණ වලට යනවා ස්වභාව ලක්ෂණ වලට යනවා ගති වලට යනවා තද ගතියක් තියෙනවා එච්චරයි මෙලෙක් ගතියක් තියෙනවා තද ගතිය තියෙනවා මෙලෙක් ගතිය තියෙන්න බෑ මේක කටේද බඩේද නාසයේද කියපු ගම ඔන්න දොස්තර කෙනෙක් කැවිලා කියයි ඕකට කියන්නේ හවල් ලෙඩේ කියලා ඕකට තියෙන හවල් බේද කියයි ඕකට තියෙන හවල් ස්පිරිතාල කියයි දොස්තරට බම්බු ගහගන්න කියයි තදගතිය තිබ්බම තමසට මොකද වෙයි? මං කියන්නේ තදගතිය. අතන මෙතන දාන්න එපා. දාපු ගමන් බබා ලෙඩා. තද බව, තද ගතිය, තද ස්වභාවය නැති එකෙක් ඉන්නවද මේ ලෝකේ? ඉතින් මේවට ලෙඩ රෝග නම දාපු ගමන් විශාල පෙරේතයෝ ගොඩක් අපේ පිටිපස්සේ වැටෙනවා. ඒ හේතුව අපේ තකතිරුකම තමයි. ඒ නිසා ලෙඩ රෝග කයට අතර පයර දාන්න නැතුව මට බරගතියක් වැටෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ආන්නේ මේවා මේ භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, ගති වලට දාපු ගමන් අපිට සරුවචනanse කියන දේ හරියට පැහැදිලි. එහෙම නැත්නම් දති එකක් වුණා භාවනා කරන්න බෑ, බඩ එකක් වුණා භාවනා කරන්න බෑ, කොන්ද එකක් වුණා භාවන. ඔක්කොම භාවන අරමුණේ. මේ ස්වභාව වලට දානවා. ඉතින් ඉස්සලා කමටහන්ට කතාවට දෙකට දෙකටම පොදුයි මම මේ කියන්නේ. එimhe එනකොට එවුව නැතුව හුදු බව, හුදු තද බව, හුදු තෙලපෙන බව දකිනවා නම් ලොකු දියුණුවක් වෙනකොටම manussත්වයේ ඉක්මල යන තැනකට යනවා. ඒ නිසා පටන් ගන්නකොට ඇතුව පටන් ගන්න බබාගේ භාෂාවෙන් බහුව වෙනකොට බබාගේ භාෂාව අයින් කරලා මේ භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති වලට යන්න එතකොට අපිට තේරෙනවා අපි මෙච්චර ඉදිරි ගමනක් යන්න තියේදී අර ඉනිමගේ ඉදිරියත් අල්ලන්න තියේදී පල්ලෙහා පැත්ත බල බල ඉන්නවා මොකද භාෂාව ඉදිරිපත් කිරීම සහ ව්‍යාකරණේ දන්නේ නැති නිසා ඉතින් ඒක නොදැන කැනීමේ දෝෂය යෝගාවචරයට නෙවෙයි එන්නේ. බුරු පඬිස්සන්සික ගුරුනාන්සේ 100ක් වගේ කියන්න ඕනේ කියලා. මේක කියලා දුන්න නැත්තම් එමෙදාම මේගොල්ලෝ කරත්ත මැටි ඇදලා ගොන්නු වගේ ඇද ඇද ඉඳී. එන එකටම ලෙඩ කියලා හිතනවා. මට කට එකක් වුණ නිසා, බඩ එකක් වුණ නිසා, ඉතේ එකක් වුණ නිසා භාවනා කරන්න බෑ. භාවනා නොකරන නෝක තීන බව දන්නෙත් නැහැ. ආන්නේක භාව ස්වභාව ගති වශයෙන් ඉදිරිපත් කරන්න. එතකොට අපේ භාෂාව දෙයියන්වත් තේරෙනවා. අපි කතා කරන විශ්වගත භාෂාවකින්. අපි යනවා ඊගා ප්‍රශ්නයට. හතරවෙනි ප්‍රශ්නය අතිපූජනීය ලොකු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. পায়ට දැනෙන ස්පර්ශය මත සතිමත් වෙමි. ගොදුරු බිමට පැමිණි බව අවබෝධ කර ගනිමි. එසේ චිත්තක්ෂණ ගණනක් ගත කළ හැක. ගෑරුප්පුවට අලකෑල්ල දැවටෙන්නාක් මෙන් සතිය ගැඹුරින් විමසිය යුතුය යන්න ඔබ වහන්සේ කළ දේශනාව සිහිවිය. එසේ වම් පාය දකුණු පාය යන පාද දෙකේම වෙන වෙනම ඇඟිලි, ලේ වකය හා විලුඹ ස්පර්ශවන ආකාරය ගැන හොඳින් විමසිලිමත් වුනිමි. එක් එක් ස්ථාන අවස්ථාවල දැනෙන ස්ථානය වෙනස්ය. එවිට එය අතින් අතගා බලන්නාක් මෙන් ස්පර්ශවන තැන හොඳින් දැනුනි. ගොදුරු බිමේ සිටින විට පංච නීවරණ ධර්ම පැමිණෙන ආකාරය දැක්කෙමි. ඒවා පැමිණි විට මෙම නීවරණය යයි අවබෝධ වූ සැනින් ඒවා පලා යන ආකාරය දුටිමි. මගේ භාවනාවේ ඇති අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. දීර්ඝායු වේවා. ඒ නිසා නීවරණ අවබෝධ කරගන්න නීවරණ එන්න ඕනේ. අල්ලපගෙද නීවරණ ගැන භාවනා කරලා භාවනා ප්‍රගතියක් ලබන්නේ නැහැ. ඊයේ නීවරණ ගැනත් බෑ. එන්න තියෙන නිවන ගැනත් බෑ. වෙන තැනක තියෙන නිවන්නත් බෑ. මේ අස්පනා අපිට නිවන ආවට පස්සේ ඒක පරිච්ඡේද කළ දැනගන්න පුළුවන් නම් ඒක බල බිදෙනවා. නිවන එන්නේ නැහැ නේ ගස්කොලන් වල. නිවනේ නැහනේ කඳුපල්ලන් වල එන්නේ මට. ඒ එන්නේ මොකටද? සත්පුරුෂයන් නිවන් දකින්න අසත්පුරුෂයන් විතික්‍රමණය වෙන්නේ. අන්නේ වෙලාවේ දැක් ගන්න පුළුවන් නම් තියෙනවා හරියට අලකැලල බහින්න වගේ නීවරණයට හිත බැස්සා. මේකට කියනවා විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන. Tamanට අදාළ විෂය මූණට මූණ දාලා දානවා. ඒක දෙමළෙන් කියන්නේ මුලිච්ච වෙනවයි කියලා. පාලි භාෂාවෙන් කියන්නේ ආපాతගත වෙනවයි කියලා. ඕනෙම වස්තුවකට හිත ආපాతගත වුණොත් ඒ වස්තුව ආબોධ කරන්න පුළුවන්. ආපాతගත වෙච්ච නැති වස්තු ගැන කරන කතා සියල්ලම ප්‍රලාප විතරයි. එනිසා නීවරණ ආවත් නීවරණ ආපాతගත වෙනවා. පිම්බීම ආවනම් පිම්බීම ආපాతගත වෙනවා. වම තිනවනම් වම ආපాతගත. ඒක හත ගන්න වගේ වෙලාවක්. ඒක මේ මේ මවාපෑමක්වත් ගුඩ දෙයක්වත් මැජික් එකක්වත් නැහැ. අන්න ඒක අපි අඳුනන්නේ ඒ වෙනුවට අපි මේ අනම්මනම් කරපු ප්‍රලාපවලට සාහිත්‍ය කෘති වලට නතු වෙලා අපරාධ කාලිනාස්ති කරනවා. මුලිච්ච වෙච්ච දේ ඉදිරිපත් වෙච්ච දේ කාටවත් නැහැ කියන්න බෑ. ඒක ඒකාන්ත සත්‍යයක්. අපි ඒතිෙදි අයිසෙක් නිව්ටන් මොනවද දැක්කේ කියලා හිතනවා. අයින්ස්ටයින් දැක්කේ මොනවද කියලා හනෝ මොන්න මගුලට දොව්වා. වැඩක්ම නැහැ. දැන් තමන් ඉදිරිපත් වෙච්ච දේ ඉදිරිපත් වෙච්ච දේ බලන්න, මේ බලනකොට නීවරණයක් වුණත්, බොජ්ජංග වුණත්, රූප ධර්මයක් වුණත් කිසිම වෙනසක් නැහැ. ඒ මූණ දීමෙන්ම මහා බීත ශක්තියක් ලැබෙනවා. සතියයි භාවනා කරන යෝගාවචරයයි ඒක මගේ ඇරීම තමයි සංසාර කියන්නේ. ඒක කියන්නේ මුලිච්ච වෙනවා. මූණ දෙනවා. ආපాతගත වෙනවා. ආපాతගත වෙච්ච ගමන් ඒකට පීයෙන් පීයක් පපුවට කියලා අනින්නා වගේ කැරප්පුවකට දාල කැලට පැටලෙනවා වගේ හොඳට තේරෙනවා. දවසට මේ වගේ සිද්ධි කීයක් වෙනවද කියලා බලන්න. අන්න ඒක අන්නව නම් ඒ ධර්මයට සත්‍ය වැඩෙනවා. ඒ නිසා මේ ලියමන හොඳයි. තවදුරටත් ඒ විදිහට ප්‍රත්‍යක්ෂණය කළ හැකි අද්දුටු ශක්තිය සත්‍ය අස්පනා පිට සත්‍ය අදහන සුළු ගතිය යුතුය ලියන්ට හිත් පහළ වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මම මෙන් මෙම පින්නරණට පැමිණි පස්වන වතාවයි ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා මෙන්ම තථාගතයන් වහන්සේ දුන් පණිවිඩය ඒ ආකාරයෙන්ම අපහට කියා දෙමින් මිනිස් ප්‍රජාවට කරන සේවය අති උත්තරී බව ප්‍රකාශ කරමි මම දිනපතාම ධර්ම දේශනාවලට සවන් දෙමින් හා භාවනාවේ යෙදිමින් සිටින අයෙක්මි. වැඩි පුරම කරන්නේ gedara dore වැඩවල යෙදෙමින්ම සතිය රැක ගැනීමට මහන්සි වීමයි. උතුම් වූ සතියේ රැකවරණය ඒ මොහොතේම ඇතිවන අසතිය පළවා හරි. එවිට ගොළුවෙක් බිහිරෙක් බවට පත්වේ. ස්වාමින් වහන්ස මේ දිනවල සක්මන් කිරීමෙන් පසුව පර්යංකයට ගිය පසු හුස්ම දෙස බලා සිටි විට වාර දෙක තුනකින්ම සංසුන් භාවයට පත්වී කිසිවක් නැති ශුන්්‍යතාවයකට එළඹේ. ඔබ වහන්සේ දේශනා කළ පරිදි වලාකුළු ඈත් මෑත් කර හිස්සහස දෙස බලනවා වැනිය. ටික වේලාවක් ඒ දෙස බලා සිටින විට කම්මැලි කමක්ද ඇතිවේ. එහෙත් තවත් සිටිය විට ප්‍රීතියද ප්‍රමෝදයද ඇති වී කය ඊතා සැහැල්ලු වී යයි. අද දිනේ උදේ පාන්දර පර්යංක භාවනාවේදී මෙම අත්දැකීම් ලැබුවෙමි. සංසුන් ඉරියව්ව තුල ආස්වාස ප්‍රාශ්වාසය දෙස බැලිමි. සෑම ආස්වාශයක්ම වාතය අංශුවෙන් අංශුවට මතු වී හද ගැස්ම සමග එතන එතනම භංග වී යයි. ආශ්වාසය එසේ හමාර වූ විට ප්‍රශ්වාසයද ගැඹුරේ සිටම අමුණන ලද පබළු වලක් මෙන් එකින් එක ඇදෙමින් ඇති වී නැති වී යයි. ඒ සමගම එය සිතුවිල්ලක් බව හැඟී යයි. සක්මන් කරන විටද පාදය වැලි මත ගැටෙමින් ඉදිරියට යයි. එයද සිතුවිලි දාමයක් වෙයි. සිතුවිල්ලක් හැර ඊට පිටතින් කිසිම ද්‍රව්‍යයක් හෝ ජීවියෙක් හෝ වස්තුවක් රූපයක් නැති බව ප්‍රකට විය. තවද සිතුවිල්ලද ඇති වූ වහාම ෂණයකින්ම නිරුද්ධ වෙයි. අවසානයේ ශුන්්‍යතාවයක්ම වේ. ස්වාමින් වහන්සේ විඥානයේ මායාව විසින් අපව බොරු වලකට ඇද දමා ඇති බව වැටහෙයි. ශුන්්‍යතාව තුල සත්වයක් පුද්ගලයෙක් දෙයක් හෝ විඳින්නෙක් නැත. එසේනම් ලෝකයක්ද නැත්තේමය. කර්මස්ථාන ලෙස සක්මන හා ආනාපානයෙන් මා ලැබූ දැක්ම එසේ ප්‍රකාශ කරමි. එහි වැරදි ඇතොත් නිවැරදි කර දෙන ලෙස ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිරෝගී වේවා, සූපත් වේවා, තෙරුවන් සරණයි. ඉතින් මේ ශූන්‍යතාවයේ මුස්පේන්තුවක් කාලකන්නිකමක් හුනියමක් තනිකන් දෝෂයක් කියලා තමයි හිතන කෙනාට පුත්‍ජජනය කියන්නේ. ඒ ශූන්‍යතාවයේ සම්පත්‍ති කරගතියක් ක්ෂණ සම්පත්තියක් භාවනාවෙන් මම අඳුනගෙන මේක මේ ඒකට කියන්නේ මේ සම්පත්තියක් බාටපත් කරගත්තා නම් ආර්යයන් වහන්සේ කියනවා. ඉතින් ඔය දෙකේම ඉන්නවා අපි. මේ කම්මැලිකමට ඒ ඉන්නා සඳේ කරදර නැතුව පාළුවේ කියලා සින්දුවක් තියෙනවා. අයියාට මේ රජගේ මල්ලි සදාලා. රජගේවත් නැත මේ ලස්සනට තියාලා. අඬ ගැව්වත් නැවති මේකට හොරු නොවේති. අපි මොකද මේ මුල් කාලේ ඉන්නේ මේ වගේ තැටි ඔක්කොම සවුත් වෙලා මේකේ. මේ ඉන්නා සඳේ කරදර නැතුව පාළුවේ ජොලිය ඉන්නවා. මහා කාලකන්නිකමක් විදියට පේනවා. 55 වුණාට පස්සේ 60 පෙන්නට පස්සේ සීළු දෙනාම අවලංගු ආශිබාඩටපත් වෙනවා. දැන් කරන්න දෙන්නේ ඉතින් මේක පාළුවක් නෙවෙයි මේක හුදෙක මේක හුදෙකලාවක් මේක ක්ෂණ සම්පත්තියක් මේක සාසන සම්පත්තියක් කරගත්තා නම් මේ මනුස්සයාට දැන් තමයි ඇත්තටම අවුරුදු 55ක් අයිස් ගහලා දැන් තමයි වැඩ පටන් ගන්න. අර අවුරුදු 55 එහෙම කෙරුවේ ආණ්ඩුවට ගිහලා පච අයිස් ගහ ඉන්නේ. දැන් වැඩ පටන් ගත්තා වෙනවා. සමහරුන්ට මේක මහා හුනියමක්. තනිකන් දෝෂයක්. ඉතින් සයිකියාට්‍රිස්ලා ගාවට යනවා, පිරිමි සයිකියාට්‍රි පිරිමි සයිකියාට්‍රිස්ලා ගාවට ගෑනු යනවා, ගෑනු සයිකියාට්‍රිස්ලා ගාවට පිරිමි යනවා, අතන අත ගාව ගන්නවා, මෙතන අත ගාව ගන්නවා, අම්මේ තියෙන සනීපේ. ඉතින් හැම කෙනා ගෑනු කෙනෙක් යනකොට හැමදාම දත් දොත් රම්බෙන්න මාත්‍යට කියනවලු මේ දතත් සවුත් වෙලයි කියලා. ඉතින් දා දත ගලවනකොට දොස්තර කිව්වලු මේ 32 වෙනි දත ඊට පස්සේ දැන් ඔයා මොනවා කියලාද මගේ ළඟට එන්නේ කියලා. මේ හොඳ දත් ගලවන්නේ. මොකද මහත්තයට කියන්න දත් තියෙන බෑ. මහත්තයා වැඩේ වෙන්නේ නැහැ. දත් ගලවන්නේ නැහැ මහත්තයා. දත් ගලවන්නේ ඩෙන්ටිස්ට්. ඉතින් ඩෙන්ටිස්ට් ගහට ගිහලා හොඳ දතුත් ගලවනවා. එදී ඕක තමයි ප්‍රශ්නේ. මේ පාළුව. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරන මේක පාන්මානි දරතියක් තමයි. මේක පටිලාහයක් තමයි. කියන්නේ කම්මැලිකමක් තමයි ඒ වුණාට මෙහෙම හිතන්න එපා. මේකට ප්‍රමෝදය කියන්නේ මේකට ප්‍රීතිය කියන්නේ මේකට සති සම්පජඤ්ඤය කියන්නේ මේකට සුඛය කියන්නේ මේකට පස්සද්ධිය කියන්නේ ඒකට ලබාව පන්දයන්නේ ඔය දේ වෙනස් වෙන්නේ දවල්ද රෑද හිටගෙනද ඉඳගෙනද කෙලින් කඩින්ද කියලා ප්‍රශ්නයක් නැහැ අපිට උගන්න හැම ශිල්පෙකින්ම උගන්ලා තියෙන්නේ ජනයා කෙරේ කුලයා කෙරේ බැඳිලා හිටපන් ඉතින් කවදාකවත් නිවන හම්බ වෙන්නේ නැහැ පහලුවක් වුණත් අපි පිරිත් නූලක් ගැට ගන්නවා නැත්නම් වන්දනාව වන්දනාවේ යඬනා මොනවා හරි සින්දුවක් එක ඉන්නවා මට හරි පාළුයි ළමයෝ කිය. මේ කට්ටිය gedara හිටියානම් මේ වෙලාවේ මොන පිස්සු රට පිස්සු හටන් කරයිද කියලා දැන් මේ කට්ටියට නැත්නම් මම මොනව කරයිද කියලාත් මට විශ්වාස නැහැ. අම්මෝ පිස්සු මේ ලෝකයක් තියෙන. අපිට ඉල්ලන සියලු සැප හම්බුනොත් අපිට පේන්නේ දඟගේ ලෑවා වගේ අඳුරු තැනක ලෑවා වගේ පාළු වුණා, කම්මැලි වුණා, නීරස වුණා අය. අපිට කරදර තියෙනවනම් ඒ තරමටම අනින් කයර කික බලන්නකෝ මේකනේ ඒකනේ කිය කිය ඉන්නවා. ඉතින් අන්නේ දෙකේ හේතුව මේ විවේකයට පාළුව කියනවාද, තනිගම කියනවාද, එහෙම නැත්නම් කරදර නැති පාළුවක්ද මේ? එහෙම නැත්නම් පාළුව දෙවනත් කරලා උඹ නාරං උලලේනෝ කියලා උලලේනගේ අර පාළු කීරි ගාන සද්දේට මුස්පින්තුවක් කියලා කම්මැලිකමක් කියලා පැත්තකටලයි මේක මේ බුදුහාමුදුරු දෙන්න හදන උතුම්ම දේ එහෙම නැත්නම් මේ ධර්මය කියන්නේ මේකයි මේකයි හුදකලාව කියලා දන්නවනම් ওই කවුරුත් එක්කවත් ඔක ලබන්න බෑ ඒකට අපි සතුටු වෙයි. ඒ සතුටෙන් දවසේ කොහොමවත් මෙලොව සුරලුවක් වෙනවා. නැද්ද කිමිතරම් මහා කම්මැලි පාළුයි මුස්පෙන්තුයි කියලා කිව්වොත් එතනම අපායයි. ඉතින් දෙකේම අයිති ඕන කෙනෙකුට තියෙනවා. මේකේ නා මේ පාළුවේ තියෙන අවදි වෙන්න උත්සාහ කරන කෙනෙක්. එතකොට තේනවා මේ සියලුම සම්පත් නැත්නම් සම්පatti කර්මේ චිත්තක්ෂණය අඳුනා ගැනීමේ සම්මාදිට්ඨිය තියෙනවා නම් කිසි කෙනෙක් නෑ ඒක වළක්වන්න. මිත්‍යා දෘෂ්ටිය තියෙනවනම් කොච්චර විවේකාම්බුණත් එයාට ඒක කර්මයක් වෙනවා. කම්මැලිකමක් වෙනවා. පාළුකමක් වෙනවා. ඒ ජීවිතේට තනිකන් දෝෂ ඇවිල්ලා අන්තිමට මානසික අසහන, කායික රෝග විශාල තොගයක් හැදෙනවා. ඒ නිසා ඒ උදේකලාව කියන කඳුරගන්න, විස්රාමයේ කියන කඳුරගන්න, සාසන සම්පත්තිය කියන කඳුරගන්න, ක්ෂණ සම්පත්තිය කියන කඳුරගන්න, ඒක භාවනා කරලා ගන්න බෑ. කොහොමඩක්වත් ගන්න බෑ. භාවනා කරන ගමන් මේකෙන් තල්ලුවක් දෙන්න ඕනේ භාවනාවට. ඉතින් අන්නේ ලෑස්තිය මේ වගේ වැඩමුළුවකින් ගන්න පුළුවන්ද කියලා තමයි අපි මේක සැලසුම් කරන්නේ. ඒසේ පුළුවන් වේවා කියලා අපි යනවා. ඊගා ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මුල් දින කීපය තුල හුස්ම ගැන අවධානය යොමු කරමින් එය කැමෙන් තුනී වී ගිය පසු ශරීරයේ ඉරියව් ගැන අවධානය යොමු කළ අතර ඉන්පසු මද වේලාවකින් ශරීරය නිින්දකට බ්ලැක්අවුට් තත්වයටපත් උනි. ඉන්පසු මද වේලාවකින් නැවත පර්යාංකය පෙර පරිදිම කරන විට ශරීරය දෙපැත්තටත් රවුමට වාමාවර්තව කැරකෙන්නට විය. ඉන්පසු මද ආලෝකයක් පැමිණි අතර මේවාට ඔබ වහන්සේ සඳහන් කළ පරිදි ගෙවි යන්නට ඉඩ හරින ලදී. දැන් භාවනා කරන විට කිසිම දෙයක් සිදු නොවේ. මට තේරෙන විදියට මේ සියල්ල ගෙවි යන අවස්ථාවක්ද. සක්මණින් මා ගන්නා ගැම්මත් යොදාගෙන පර්යාංකයේ යෙදෙනවා. සක්මණේදී පාදය යම්කිසි පෘෂ්ඨයක් මත තබන විට එහි ස්වභාවය ගැන මෙනෙහි කරමින් යන විට සිත සුළු සමාධියකට වැටෙනවා. මට භාවනාව පිරිසිදුව කර ගැනීමට වරදක් ඇතොත් සමාවී කරුණාවෙන් උපදෙස් දෙනු මැනවි. තෙරුවන් සරණයි. මේ පිළිබඳව දෘෂ්ටි සකස් කිරීම සඳහා ඒ සම්පූර්ණ විවේක අවස්ථාවත් එහෙම නැත්නම් විවේකයේ බාධා කරන දෙයට දෙකටම සමහිත වෙනකම් කරන්න. මේ සපේලා තියෙන තොරතුරු හැටියට බලනකොට ඒකට එච්චර අමාරු නෑ. මේ මේ හිස්තන හොඳයි, දේවල් මතුවෙන එක හොඳ නෑ. දේවල් මතුවෙන එක හොඳයි, හිස්තන මුස්පෙන්තුයි කියලා අන්නේ ආරූඩේ දාන්න එපා. ওই දෙක කොහොමඩක්වත් පරිච්ඡ සම්පන්නයි, සංකතයි, ඕලාරිකයි. මේ තියෙන මේ නෑ. මේක ඇතින් තැන මේක නැත්තන. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න. මම ඕනේ නෑ. ඒකට ඒව යා යා විසින් එකිනෙකින් එක පෙරලෙනවා. ඒ වගේම හරීම ඕලාරිකයි ඒක. මේ කවුරු කියලා දෙන්න බැරි තරම් සියුම් දෙයක් ඒක නෑ. පටිච්ච සම්පන්නයි සංකතයි කොයි වෙලාවෙ කොයි එකට ඇයිද කියන්න බෑ. තප්පරයකට කලින් කියන්න බෑ. නිසා අන්නෙවැනි 100%ක්ම සනාතන වූ ඒ ධර්ම දිහා බලානිදී මේ ශිල්පයේ ශිල්පටත් වැඩිය ශික්ෂාව තමයි දේවල් තිබුණත් නොතිබුණත් දෙකට සමසිත. ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අලත්තං යක්දං සාදු නාලත්තං සුන්දරාමිති. උබයේ නේවසෝතාදී රුක්ඛංග පටිවත්තති. ගහක් ළඟට පළතුරක් බලාපොරොත්තුෙන් ගෑමක් බලාපොරොත්තුෙන් යන කෙනෙක් ඒ ඉදිච්ච විලිකුන් ඵලයක් ලැබුණොත් අලද්දන් යදිදන් සාදු අනේ අන්තං gediyak ලැබුණා කියලා සතුටු වෙනවා. නාලත්තන් සුන්දරාමිටි ලැබුණ නැහැ කියලා ගහ කණ්ඩායි මරණ්ඩයි. ඉතින් හැරලා යනවා. උබයේ නේව සෝතාදි. ලැබුණත් නොලැබුණත් එයා ඒ తాදී ගුණයටත් කරන හරියට ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ. රුක්කංව ප්‍රතිවත් ඇති. ඉතින් ඒක පින්නපාතයට හාමුදුර කෙනෙකුට මේ හොඳ උණු උණු සුවඳ තියෙන හොඳ බැදුම් ආහාරයක් සහිත පූජා කරනකොට ඇත්ත සතුටක් ඇති වෙනවා නම් අනේ ශාන්සාද උවිපු බත් ඉවරයි අච්චම් බන්තේ කියනකොට කනකාටුවක් ඇති වෙනවා ඒක බින්න පාතයක් වෙන්නේ නැහැ. දෙකටම සමහිත තියෙන්න ඕන. බුරියානි බෙදුවත් එකයි. ලැබරිය බෙදුවත් එකයි මොනවත් නැහැ ස්වාමීන් වහන්සේ කිව්වත් එච්චරම තමයි. ඒ නැහැ කිව්ව මනුස්සයා පිළිබඳ ද්වේෂයක් එන්න බෑනේ. එන්න බැඳිලා නැහැනේ මේක. මනුස්සයා වැඩියෙන් හොඳ දෙයක් දුන්නයි කියලා වැඩියෙන් පිසිද්ධ වෙන්න කියන්නත් බෑනේ. ඒකට කියනවා ගෙබිලි වලින් පින්න පාත වටනවා කියලා. කොයි දේ ලැබුණත් හොඳයි. ඉතින් මනුස්සය නලවන්න පිනවන්න කාටවත් බෑ ඊට පස්සේ. එයාගේ හිස්තනාවත් හොඳයි, අරමුණාවත් හොඳයි. දෙකටම සමහිත වෙන්න පුළුවන්. මොකද මේ දෙක බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක්. ඉතින් ඒක එදිනදා ජීවිතේට දාන්න බෑ. ඒ තරම්ම එකතු කරලා රැස් කරලා ගොනු කරලා තණ්හා කරපු ජීවිතේට හලද්දයි යද්දන් සාදු නාලත්තන් සුන්දරාමිටි කරන්න බෑ. ඉතින් ඒක මිනිස්සේ ගියාලු පන්සලට මේ දානට ආර්දනා කරන්න ආමුදුරන්. කිව්වලු මේ ගෑණි මැරලා මාස 3යි ස්වාමීන් වහන්සේට දානේ දානමක් වඩන්න බලාපොරොත්තු වෙනවා දානමක් ඉන්නවා. ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි කිව්වා. නොවැඩියත් හොඳයි කිව්වා. නොවැඩියොත් වැඩියෙත් හොඳයි කිව්වා. නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා. එහෙම තමයි ආරාධනා කරන්න ඔබ. නොවැඩියත් වැඩියත් හොඳයි. නොවැඩියොත් වැඩියත් හොඳයි හැබැයි. ඒක තේරෙන්නේ නැහැ. ආමතුරණ කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. හෙට දාන දවසක් නම් ආමතුරණ තේරෙන්නේ නියම ක්‍රමයට. හෙට දාන දවස නැත්තම් නොවැඩියත් වැඩියත් හොඳයි. ඒක වඩින්න පුළුවන්. හැබැයි කියන්නේ නොවැඩියත් වැඩියත් හොඳයි ඒක. අපිට හම්බෙන හැම ආරාධනාවක්ම ඔච්චරයි කියලා මතක තියාගන්න. තෝ මක බෑවිය කියන එකම තමයි ආරාධන හැම එකෙම තියෙන්නේ. ඉතින් ওই ටික තේරුම් ගන්න නැතුව මට ආර්දනා තියෙනවා අල්ලපු ගෙදරට ආරණ නැහැ කියලා මේ අපි මේ තාරතිරම් හදන්න ගියාට වැඩියත් වැඩියත් හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හත්වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පසුගිය දින දෙකම තද නිින්ද නිසා භාවනාව කරගෙන යාමට අපහසු වුවද චිත්ත ධෛර්යයෙන් යුතුව භාවනාව පර්යංකය කරගෙන ගියෙමි. ඊයේ සවස මා පර්යංක භාවනාවේ ගත කරන විටද මාගේ මූල කර්මස්ථානය වූයේ පිම්බීම හැකිලීමයි. ක්‍රම ක්‍රමයෙන් පිම්බීම හැකිලීම බලමින් සිටින විට නොයෙකුත් ශබ්ද ඇසුනද මා සතිමත්ව භාවනාව කරගෙන ගියෙමි. විටින් විට ශබ්ද ඇසෙමින් ක්‍රම ක්‍රමයෙන් කිසිම ශබ්දයක් නැසුණු තරමට මා සතිමත් වීමි. මෙහිදී සියලුම ශබ්ද නොඇසී ක්‍රමයෙන් මාගේ මූල කර්මස්ථානය ඊටාම පැහැදිලිව මට දැනුනි. මුළු පපු කුහරයම චලනය දැනුනි. මෙසේ ක්‍රමයෙන් එය දැනුණු නොදැනුණු තරමට තුනී විය. මෙසේ මා කොතෙක් වේලාවක් හිස් තැනක සිටි බව නොදැනුනි. එසේම මාගේ ශරීරය සම්පූර්ණයෙන්ම මට නැතිසේයක් දැනුනි. මා අවදිවන විට ශරීරය ඇති බවත් ආශ්වාස ප්‍රශ්වාසය ඇති බවත් දැනුනි. ඉන්පසු සිතට ගතට අසීමිත ධෛර්යයක් සැනසෙල්ලක් දැනුනි. දැන් මාහට නිින්ද අහලකටවත් නොයයි. භාවනාව හොඳින් කරගෙන යමි. සිත වෙන් වී ගත වෙන්වීම මාගේ දැනීම කුමක්ද යන්න මට ප්‍රහෙලිකාවකි. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නැමද ඉල්ලා සිටින්නේ මෙය අවබෝධ කර දෙන ලෙසයි. ඉදිරියට භාවනාව ගෙන යාමට උපදෙසක්ය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් උතුම් නිර්වාණ සම්පත්තියත් පතමි. ඔය මේක එක වාක්‍යයක් කියනවා නොදන්න තැනක ඉඳලා සෑහෙන වෙලාවට පස්සේ දන්නා තැනටපත් උනායි කියන මතකද? මෙසේ මා කොතෙක් වේලාවක් හිස් තැනක සිටි බව නොදැනුනි. එසේම මාගේ ශරීරය කොතෙක් හිස් තැනක සිටියා දැයි කියලා තමයි හරියට ව්‍යාකරණානුකූලව දාලා තියෙන සිටියා දැයි කෙනෙක්ට සිටියා නොදනිමි කියලා. හිතන්න මේක දන්නවනම් කොච්චර සපද්ද කියලා. මේක තමයි නිවන කියන්නේ. ඒකම නන් නෙවෙයි නමුත් එහෙම තමයි විස්තර කරන්නේ. හිස්ටැන්ඩ් ගියාම අපි දන්නේ නැති සාපේ තියෙනවා. ඒකට අවදි භාවය කියලා කියන්නේ වෙනම දෙයක් මේ ගෑණියෙකුට පිටිමේක් අවදි වෙනවා සල්ලි වලට අවදි වෙනවා උදේට අවදි වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ මොනවත්ක්ත්ම නැති මුස්පේන්තුවට අවදි වෙනවා මොනවත්ක්ත් නැති හිස්තැනට අවදි වෙනවා මොනවත්ක්ත් නැති හුදේකලාවට අවදි වෙනවා. මොනක්වත් නැති විශ්‍රාමයට අවදි වෙනවා. මෙලෝ જાතිකින් කියලා දෙන්න බෑ. නමුත් මේ ලියුමේ එතෙන්ට එනකම්ම රචනා වෙලා තියෙන නිසා කිය හැකි උඹ ඔය දන්නේ නැති එකට අවදි වෙන්න පුළුවන් නම් ඒකට කියනවා යටිහිතට අවදි වීම කියලා. බටහිර මානසික විද්‍යාව. universal unconscious මේක තමයි cosmic library කියන්නේ. මේකේ ඔක්කොම දැනුම තියෙනවා මේ දන්නේ කියන තැන. හැබැයි අපි ඒක හිත බව දන්නේ නැහැ මොකද කාලකන්ණි. අවදි නැහැ. අප්‍රමාද නැහැ. ප්‍රමාදයි. අනිත් දවසේ යනකොට දැන් මේක එයි ආයසරයක්. මට මේකදී හිතනේදී අවදි වෙන්න පුළුවන් නම් 100%ක් මැරෙන්න ඕන. ඒකට කියනවා epistemological suicide කියලා. ඥාන විභාගීය සියදිනස ගැනීමක් කරන්න ඕන. මොනවාක්වත් නැත්නම් මං අවදි වෙනවා. එතන හිතන අගය කරනවා, මරණය අගය කරනවා, ක්ෂය වීම අගය කරනවා, වැය වීම අගය කරනවා, නිරෝධය අගය කරනවා. ඉතිකට විපස්සනා භාවනා හතරක් තියෙනවා. කායानुපස්සන, වයानुපස්සන, නිරෝධානුපස්සන, පටිනිසක් ගානුපස්සන කියලා. මොනක්වත්ම නැති වේවා, කෙල වේවා. කෙලවෑන් දුවේ කෙලවෑන් කියලා යන්න හදන එක. ඉතින් ඒක නිකන් සාමාන්‍ය කායික මරණයක් නෙවෙයි ඥාන විභාගීය මරණයක්. ඉතින් කාටද කියන්න පුළුවන් භාවනා කරපියව නිවන් දැකපියව කියලා කියන සීදීනසා ගන්න කියනවා වගේ. නැත්නම් මෙයා අහන හින්දා කියයි. එක සැරේම නිදිබෙත් පිටි 13ක් විතර ගන්නෝ නම් ඒත් ඕකේ වෙනවා. ගන්න නැත්නම් යනවා. ප්‍රශ්න වෙනසින් දන්නේ නැති බව දන්නේ නැහැ. ඒක නිසා මේක මරණයට අත්දකින්න අත්දකින්න සතුටු කරගන්න. අනිච්චාවත සංකාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධಂತಿ තේ සංූප සමෝ සුකෝ කියලා තමන්ගේම මරණයට සම්බන්ධ වෙනවා. තමන්ම ගිහිල්ලා අනිච්චාවද සංකාරය කියන කියලා වෙලා. මේක සතුට වෙනවා නම් මේ සිද්ධිය දැකලා يعني හිස්තන්ට අවදි වෙලා පාටියක් දාපු කෙනෙක් ඉන්නවද කියලා අහනවා මේ ශාසනයේ. කිසි කෙනෙක් නැහැ. ඕනේ කුණු හරප වැඩකට පාටි දාතයි. හොඳ වැඩ වලට පාටි දාන්න බෑ. මේකට අවදි වුණා නම් මහානව මනස කන පිට හරවනවා. පුළුවන් කියන වචනේ කියා ගන්නවත් බැරි වුණා වෙන කිසිම සාසුන් වහන්සේ නමකට. දරුවත් යන්සික ඕක නැත්තම් මොකද්ද තොපේ manussකම කිව්වා. උච්චට නිතර යන්නේක ඔකට ගිහිල්ලා පොඩ්ඩක් ඇස් දෙක අරගෙන හිටපන්කෝ. උඩ ගිහිල්ලා අවදි වියන්කෝ. ඒකෙදි කියනවා බුද්ධ භාවයේ ප්‍රබුද්ධ භාවයේ කියලා. ඒකෙදි බුදිනා එළ වටිනාම දේ ලැබපෙලා අපි ඒකේ මුවහා කරනනම් ඒ මායя. අනිද්දව ජන්ටෝක වරෙන් මම මේකට අවදි වෙනවා. මම මැරෙනවා කාය ජීවිත নিরপেক্ষයි මම යනවා කියලා ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. අටවෙනි ප්‍රශ්නය වන්දනීය වූත් පූජනීය වූත් ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මේ සෙනසුනේ නේවාසික පුහුණු වැඩසටහනක් හා එක් වූ පළමුවැනි අවස්ථාවයි. පේරාදෙණියේ සුබෝධාරාමයේ ඔබ වහන්සේගේ වැඩසටහන් වලට සහභාගී වන අයෙක්මි. මම ඔබ වහන්සේගෙන් ලැබුණු කමඨහන් වලට අනුව භාවනාවේ යෙදුණෙමි. පළමු දින දෙක එතරම් සාර්ථක නොවුවත් පසුවෙත්ම භාවනාව සාර්ථක වූ බවක් මට දැනිනි. සක්මන් භාවනාවේදී වම දකුණ ලෙසත් පාදයට අවධානය හෙවත් සතිය පිහිටුවගෙන සක්මන් කරමි. එවිට පා විලුඹ එසවීම, පාදයම එසවීම, ඉදිරියට ගෙන යාම, පහත් කිරීම, පොළවට තැබීම තද කිරීම යන මේ සියලු ඉරියව් දැනගනිමින් හා දැකගනිමින් භාවනාව කරමි. පොළවට ස්පර්ශ වීමේදී තද බව, සියුම් බව යන මේවාද දැනගනිමි. දැකගනිමි. ඊතා කලාතුරකින් සිත පිට ගියත් වහාම ඒවා අරමුණු නොකර පාදයට සතිය තබමි. රූපයක්, ශබ්දයක්, සිසිලසක්, උණුසුමක් යන මේවා ඇති වුවද සිහිය වෙනස් කර නොගනිමින් භාවනාවේම යෙදෙමි. ටික වේලාවක් භාවනාවේ යෙදෙන විට සිතුවිලි පරම්පරාවක පැවැත්මක් ඇති බවත් කරන්නෙක් හෝ විඳින්නෙක් නැති බවත් මට දැනේ. එසේම හටගත් සියල්ල වහා නැතිවන බවත් දකිමි. ඇතිවීම වෙනස් වීම නැතිවීම යන ධර්මතාවන්ගේ පැවැත්මක් ඇති බව වැටහි. පර්යංක භාවනාව. පැයක් පර්යංක භාවනාවේ යෙදෙමි. යන අදිෂ්ඨාණයෙන් පර්යංකයට සිත තබා වාඩි වෙමි. ආශ්වාසයට හා ප්‍රශ්වාසයට සිත තබාගෙන වාඩි වී සිටින බවද දැන භාවනාව කරගෙන යමි. ටික වේලාවක් යන විට සිත විවිධ දේ සඳහා යොමු වෙන්නට පටන් ගනී. ඒද දැනගෙනම නාසිකාග්‍රයට සිත තබමි. සිතට ආ සියලු දේම ආවාසේම යන්නට හරිමි. කිසිවකට අරමුණක් නොතබා කර්මස්ථානයේ සිහිය පවත්වා ගනිමි. එවිට ක්‍රමයෙන් වායු රැල්ල නොදැනී යයි. එහෙත් මා බිමට නොවැටි හිටි ඉරියව්වේම සිටින නිසා ආශ්වාසය නැවතී නැති බවත් සියුම්ම පවතිනවා ඇති බවත් සියල්ල සියුම් සියුම් කොටස්වල එකතුවක් වන බවත් අවබෝධ කරගනිමි. සක්මනට වඩා වේගයෙන් සිදුවන ආශ්වාස ප්‍රශ්වාසය નિરાයාශයෙන් සිදුවන ධර්මතාවයක් ලෙස දකිමි. ස්වාමින් වහන්ස මගේ භාවනාවේ අඩුපාඩු වැරදි සියල්ලක් පහදා දෙන ලෙස নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ தત્ත්වයේ යටතේ දිනපතා දිනචරියාව කොච්චර කල් කරන්න පුළුවන්ද කියන තමයි පෞරුෂත්වය කියන්නේ. එච්චරමයි දිනුව කියන්නේ. මොනම දෙයක්වත් ලැබෙන එක නෙවෙයි. මේ ඇති කරගත්ත ගුණව දිකට යන එක. එතකොට භාවනා කියන්නේ නිකන් බටන් රාවක් වගේ එකක්. මේ පැත්තෙන් ආපු සද්ද හුළඟ නාද රටාවක් සහිතව පිට වෙලා යනවා. බටන් රාවට මුකුත් වෙන්නේ නැහැ. ඒ වගේ මෙහෙන් තද්දයක් හුළඟක් එනවා මේ පැත්තෙන් ගීත නාදයක් යනවා. මේක ඇතුලේ තනි කර හිස්. ඒ හිස් බව තුල තමයි මේ දෝංකාර සද්ද ඇති වෙන්නේ. ඉතින් ඒක අභිරමණය කරන්න මිසක්කා මේකට මැණික් කොබ්බන්න ගියොත් මේකට ආලවට්ටම් දාන්න ගියොත් ඒකේ සද්දෙන්නේ නැහැ. ඒ නිසා ආලවට්ටම් දාන්න එපා. මණික් කොබ්බන්න යන්න එපා දසරත රජුණන්ගේ බෙරේට වගේ. ඔක කොහොම තට්ටු කරනට එන සද්දේ ඔය ඔය නාදෙම ඔය කාලසටහනම ඔය දිනචරියාම දිගට පවත්වන්න බලන්න. එච්චරයි අපි තියෙන පෞරුෂත්වය. ඒක මං තව එකක් එකතු කරනවා. යම් කිසි කෙනෙකුට එහෙම පවත්වන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් කරනකොට විවේකේ ලැබුණොත් එයා පෙරපින් කරපු කෙනෙක්. මට මේ ටික කරගන්න ඕනේ නමුත් හෙට මොකක් හරි ගමනක් යන්න වෙලා මොකක් හරි වෙලා අපට ඒ ලැබිච්ච ටික කරගන්න බැරි නම් එනදි පෙරපින් නැහැ සෝරි තමයි පෙරපින් තියෙනවනම් අපිට කරගෙන යන්න පුළුවන් දිගට ඒ නිසා බලන්න පුළුවන් පුබ්බේච කත පුඤ්ඤතා පෙරකල පින් ඇති බව තියෙනවනම් මේ හදාගත්ත සමීකරණේ හදාගත්ත දිනචරියාව දිගට කරගෙන යන්න දෙවිය බ්‍රහ්මයේ පවා එක පැත්තකින් ඊර්ෂ්‍යා කරනවා එක පැත්තකින් රම්මිනි ඔටුනු නමනමා වඳිනවා මේ මිනිස්සු මනුස්ස ලෝකෙට ගිහලා වැඩක් ගන්නවා කිය. අවසාන ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ලේ මුල මැද අග පිළිබඳව හොඳින් නිරීක්ෂණය කරමි. එහි ආරම්භය ඊතා සෙමින් පටන්ගෙන මැද කොටස වේගයෙන්ද ක්‍රමයෙන් අඩු වී ගොස් යම් තැනක ඊතා සුළු මොහොතක් ඉදිරියට යාමක් හෝ පසුපසට යාමක් නැතිවේ. නැවත පසුපසට ගමන් කරයි. ආශ්වාස ප්‍රාශ්වාසයේද මේ ආකාරයටම සිදුවන බව තේරුම් කර ගතිමි. ආශ්වාස ප්‍රශ්වාසයේ ධාතු ගුණයන් පවතින අතර ඒවා ඇති වී නැති වී අනිත්‍ය ස්වභාවයට පත්වන බව ඊටා හොඳින් අවබෝධ විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇති කරගත යුතු කරුණු පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. මේකයි ඉස්සර ලියුම බොහෝ දුරට සමානයි. එක එකනා විවුර්ත වෙලා තියෙන පැතිකඩ වෙනස්. ඉතින් මේක දිගට කරන්ඩ කරනකොට පුදුම ගැම්මක් ගන්න ගන්නවා. ඒ අවබෝධය ওই ලම්තන් දැන් පොඩ පොඩ පොඩ කස කැවෙන්න පටන් ගත්තේ. ගැම්ම ගත්තට පස්සේ මානව මනසකට හිතා ගන්න බැරි තැනකට යනවා. ඒ සඳහා කළ යුතු අනුග්‍රහය තමයි සක්කච්ඡකාරීව සාතච්ඡකාරීව සද්ධ්‍ය සද්දේයව වැඩේ කරන එක. ඒකට කියනවා සද්ධාය කිරියාය සම්පාදේති සාකච්ඡ සක්ඛච්ඡ කිරියාය සම්පාදේති සාතච්ඡ කිරියාය සම්පාදේ මේකම සද්ධාවෙන් කරන්න. නිතිපතා කරන්ඩ ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න. අහම්බෙට වෙන්න දෙන්න එපා. තනි අතින් කරන්න එපා. එතකොට පුදුම විදියට ඒක අපි කරන අනුග්‍රහයක් වෙනවා. ඒ පැත්තෙන් අපට පුදුම අනුග්‍රහයක් එන්න පටන් ගන්නවා. අම්මට තාත්තට දෙන්න බැරි එක. ඒ නිසා කාලසටහනට නිතිපතා ගරු කරලා දිගට කරගෙන යන්න කියන එකයි කියන්නේ. ප්‍රශ්නය පමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. වෙලාවත් හරි වෙන කාට හරි තියෙනවද මොනවාරි කියන්න මොනවාරි? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ උපදේශ පරිදි චිත්ත සමාධියකට නොයා මේ ආනාපාන සතිය කරගෙන ගියා. ඒකෙත් කෙලවරක් නැතුව ධාතු ප්‍රකට වීම තමයි සිද්ධ වෙන්නේ. සක්මන් භාවනාවෙත් ඒ විදිහටමයි ඒකේ අවසානයක් දකින්න ලැබෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ ඒක හිතන්නේ. අවසානය දකින්න ලැබෙනවා. ලැබෙයි. එහෙමයි. මොකක්ද එතකොට අවසානය කියලා කියන්නේ? අවසානය කියන්නේ මේ ප්‍රකට වීම කෙලවරක් නැතුවම ඇති වෙන නිසා. ප්‍රකට වීම ධාතු ප්‍රකට වීම කෙලවරක් වෙන්නේ. ඔව් ඒක මොකද්ද ප්‍රකට කෙලවර වෙන බවට ලකුණ මොකද්ද? මොකෙන්ද සාක්ෂාත් කරන්නේ ප්‍රකට? නැවතුන සක්මණ නැවතුනහම නවතිනවා. ඒ පරියන්ක පරියන්කට යන්නේ නැහැ සමාධිගත කරගන්නේ මම නිින්ද යන නිසා ඔබ වහන්සේ කිව්වා හුස්ම විද්‍යාව හුස්ම යන එක විතරක් බලමින් ඉන්න කියලා එතකොට ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා ඒක කෙලවරක් දකින්න නැහැ ස්වාමීනි දකින්න නැහැ කියලාද කියන්නේ තියනවා කියලා දකින්න එහෙම නවතිනවා කියලා නැහැ ආයෙත් ආයෙ පැයකින් පටන් ගත්තාම ඒ විදිහටම වෙනවා ඔය නිසා ලබාවනම ගවනවා දැන් ඉස්සෙල්ලා මම ඒවා දකින්න තියනවා කෙලවරක් තියෙනද ඔව් දැන් කියන කෙලවරක් නැහැ කියලා. මොකද්ද කියන්න ඕනේ? ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ එහෙම ධාතුගේ නැවතීමක් එහෙම සිද්ධ වෙන්නේ නැද්ද කියලා. දැන් අත් දැකලා තියෙන්නේ කයට වදයක් වගේ. නෑ අපි මේක නඩුව ඉවර කරමු. දැන්ට අත් දැකලා තියෙන්නේ අවසානයක් තියෙන බවද නැති බවද? අවසානයක් දකින්න ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. නෑ. ඉතින් ඒක ඒ පත්තත්වයට තේ දවසන් දකින්න ලැබෙච්ච දිගට කරගෙන යන්න බාධාවක් තියෙනවද? කොයි වෙලාවෙ සක්මන කරත් ආනාපාන සති හුස්ම දැක්කත් එකම විදිහටම තමයි යන්නේ. ඔය ඒක නිසා එපා වීමක් ඇති වෙනවා නැත්නම් කම්මැලි වීමක් තියෙනවා කියලාද නැත්නම් මේ අවසානය දකින්න නැති තාක් ඉදිරියට යන්න පුළුවන්කමක්ද තියෙන්නේ. පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා බුරුම් භාෂාවෙන් කියනවා පාර ඉවර වෙනකම් ඵලයන්. පාරේ ඉවර ගම. පාරේ ඉන්නවනම් ගම අහන්න එපා. ධම තියෙනවනේ. ධම ඉවර වෙනවා. මේක දිගට කරගෙන යන්න. ඒක කරගෙන යන්න බාධාවක් නැත්තම් පෙරපින් කරලා තියෙනවා. බාධාවක් තියෙනවා නම් අපි ඒක සාකච්ඡා කරමු. ඉතින් මේ தත්ත්වයේදී දිගට කරගෙන යන්න ඕනේ. හොඳයි. අපි එහෙමනම් මෙතින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව දටහන් කරනවා. අපි තුනට නැවත රැස් වෙනවා. දවසේ සාමූහික පරියන්කේ සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.